විභංග වග්ගෝ බද්දේක රත්ත සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ తත්‍රකෝ භගවා භික්ඛෝ ආමන්තේසෙ භික්ඛබෝතේ බදන්තේ තිතේ භික්ඛෝ භගවතෝ පච්චස්සෝසුම් භගවා ඒතදවෝච බද්දේ කරත්තස්සවෝ භික්ඛවේ උද්දේශංච විභංගංච දේසිස්සාමි තං සුනාත සාදුකං මනසිකරෝත භාසිස්සාමි තේ ඒවන් බන්සේති කෝතේ බික්ඛෝ භගවතෝ පච්චස්සෝ සුම් භගවා ඒතද වෝච අතේ තන්නාන් වාගමෙය්‍ය නප්පටි කංකේ අනාගතං යදතේ තං පහේනන්තං අපත්තං ච අනාගතං පච්චුප්පන්නං ච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති අසංහේරං අසංකොප්පං තං වින්ද්වා මනුබ්‍රෝහයේ අය්‍යේව කිච්ඡං ආසප්පං කෝ ජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංගරං තේන මහසේනේන මච්චුනා ඒවන් විහාරින් ආසාපින් අහෝරත්ත මතන් දෙතම් සංවේ භද්දේ කරන්තෝ තේ සන්තෝ ආචෙක්ඛතේ මුනීතේ කතංච බික්ඛවේ අතේතං අන්වාගමේතේ එවං රූපෝ අහෝසින් අතේත මද්දානන්තේ තත්තනන්දෙන් සමන්වානේතේ එවං වේදනෝ අහෝසින් අතේත මද්දානන්තේ තත්තනන්දෙන් සමන්වානේතේ එවං සංඤෝ අහෝසින් අතේත මද්දානන්තේ තත්තනන්දෙන් සමන්වානේතේ එවං සංකාරෝ අහෝසින් අතේත මද්දානන්තේ තත්තනන්දෙන් සමන්වානේතේ එවං විඥානෝ අහෝසින් අතේත මද්දානන්තේ තත්තනන්දෙන් සමන්වානේතේ එවං භික්ඛවේ අතේතං අන්වාගමේති කතංච භික්ඛවේ අතේතං නාන්වාගමේති එවං රූපෝ අහෝසින් අතේත මද්දානන්තේ තත්තනන්දෙන් න සමන්වානේති එවං වේදනෝ අහෝසින් අතේත මද්දානන්තේ සත්තනන්දින් න සමන්වානේති එවං සංඤෝ අහෝසින් අතේත මද්දානන්තේ තත්තනන්දින් න සමන්වානේති එවං සංඛාරෝ අහෝසින් අතේත මද්දානන්තේ තත්තනන්දින් න සමන්වානේති එවං විඥානෝ අහෝසින් අතේත මද්දානන්තේ සත්තනන්දින් න සමන්වානේති එවං කෝ භික්ඛවේ අතේතං නාන්වාගමේති කතංච භික්ඛවේ අනාගතං පටිකංකතේ එවං රූපෝස්යං අනාගත මද්දානන්තේ තත්තනන්දින් සමන්වානේති එවං වේදනෝ සියං අනාගත මද්දානන්තේ තත්තනන්දෙන් සමන්වානේතේ එවං සංඤෝ සියං අනාගත මද්දානන්තේ තත්තනන්දෙන් සමන්වානේතේ එවං සංඛාරෝ සියං අනාගත මද්දානන්තේ තත්තනන්දෙන් සමන්වානේතේ එවං විඥානෝ සියං අනාගත මද්ධානන්තේ තත්තනන්දෙන් සමන්වානේතේ එවං හෝ බික්ඛවේ අනාගතං පටේකං කහති කතංච බික්ඛවේ අනාගතං නප්පටේකං කහති එවං රූපෝ සියං අනාගත මද්ධානන්තේ තත්තනන්දෙන් න සමන්වානේතේ එවං වේදනෝ සියං පේයාලම් එවං සංඤෝ සියං පේයාලම් එවං සංකාරෝ සියං පේයාලම් එවං විඥානෝ සියං අනාගතමද්ධානන්තේ තත්තනන්දින්න සමන්වානේති එවං කෝ භික්ඛවේ අනාගතං නප්පටිකං කතේ කතංච භික්ඛවේ පච්චුප්පන්නේසෝ ධම්මේසෝ සංහේරති ඉද භික්ඛවේ අස්සතවා පුතොජ්ජනෝ අරියාණං අදස්සාවේ අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනේතෝ සප්පුරිසාණං අදස්සාවේ සප්පුරිස ධම්මස්ස අකෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනේතෝ රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං වා අත්තානම් අත්තනිවාරෝපං රූපස්මින් වා අත්තානම් වේදනං අත්තතෝ සමනුපස්සති වේදනාවන්තං වා අත්තානම් අත්තනිවා වේදනං වේදනාය වා අත්තානම් සංඤං අත්තතෝ සමනුපස්සති සංඥාවන්තං වා අත්තානම් අත්තනිවා සංඥං සංඥායවා අත්තානම් සංඛාරේ අත්තතෝ සමනුපස්සති සංඛාරවන්තං වා අත්තානම් අත්තනිවා සංඛාරේ සංඛාරේසු වා අත්තානම් විඥානං අත්තතෝ සමනුපස්සති විඥානවන්තං වා අත්තානම් අත්තනිවා විඥානං විඥානස්මින් වා අත්තානම් එවං කෝ භික්ඛවේ පච්චුප්පන්නේසෝ ධම්මේසෝ සංහේරති කතංච භික්ඛවේ පච්චුප්පන්නේසෝ ධම්මේසෝ න සංහේරති යද භික්ඛවේ සුතවා අරිය ශාවකෝ අරියාණං දස්සාවේ අරිය ධම්මස්ස කෝවිදෝ අරිය ධම්මේ සුවිනීතෝ සප්පුරිසානන්දස්සාවේ සප්පුරිස ධම්මස්ස කෝවිදෝ සප්පුරිස ධම්මේසු විනීතෝ නරූපං අත්තතෝ සමනුපස්සති නරූපවන්තං වා අත්තානම් අත්ත නිවාරූපං නරූපස්මින් වා අත්තානම් නවේදනං පේයාලම් නසඤ්ඤං පේයාලම් නසංඛාරේ පේයාලම් නවිඥානං අත්තතෝ සමනුපස්සති නවිඥානවන්තං වා අත්තානම් න අත්තනිවා විඥානං න විඥානස්මින් වා අත්තානම් එවං කෝ භික්ඛවේ පච්චුප්පන්නේසෝ ධම්මේසෝ න සංහේරති අතේතන්නාන් වාගමෙය්‍ය නප්පටි කංකේ අනාගතං යදචේතං පහේනන්තං අපත්තං ච අනාගතං පච්චුප්පන්නං ච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති අසංහේරං අසංකොප්පං තං වින්ද්වාමනුබ්‍රෝහයේ අජ්ජේව කිච්ඡං ආතප්පං කෝ ජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංගරං තේන මහසේනේන මච්චුනා ඒවං විහාරින් ආතාපින් අහෝරත්ත මතන් දෙතම් තං වේ භද්දේ කරන්තෝති සන්තෝ ආචෙක්ඛතේ මුනීති බද්දේ කරස්සස්සවෝ භික්ඛවේ උද්දේශංච විභංගංච දේසිස්සාමේති ඉති යන්තං වොත්තං ඉදමේ සම්පඩෙච්ච වොත්තන්ති ඉදම වාච භගවා අත්තමනාසේ භික්ඛෝ භගවතෝ භාසිතං අබිනන්දුන්ති බද්දේ කරස්සං සොත්තං පඨමං